ආසියා කරේ නැවුදින් අපේ කීර්තිනා පෙරවරු 10යි විනාඩි 8යි දැන් වෙලාව ඔබ එක් වී සිටින්නේ සදේශීය සේවය සමග ගායකයින් සහ සංගීතඥයින්ගේ රසබර තුරුතුරු රැගෙන අද අප ඔබ සමග එක් වෙනවා. අද ගීත පිළිසඳරින් ඔබ හමුවන්නේ වසර 40කට පමණ කාලයක සිට ගායන ශාස්ත්‍රයේ රැඳී සිටින ගායන ශිල්පිනියක්. මේ හඬ ඔබට මතකද බලන්න හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් මේ ලොව හැමදාම දුකයි දුක සැපරිය සකවාගේ එයද හැම විට කරගෙනවානේ හොඳයි නරකයි දුකයි thy narco නිසා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ එම ගීතය ගැයූ ගායන ශිල්පිනිය රෝහිණී සුදසිංහ දැන් අපේ මැදිරියේ. ආයුබෝවන් රෝහිණී. ආයුබෝවන්. ඔබ ගායනා කළ ගීත අතර බොහෝ දිනකට මතක ඇති ගීතයක කොටසක් තමයි ඒ. පසුව අපි ඒ ගීතය සම්පූර්ණයෙන් අහමු. මේ ගීතයේ මේ හැකියාව ඔබට සහජයෙන් උරුමෝ තිබූ දෙයක්. ඒ නිසා තමයි එදා ළමා පිටියේ ළමා ගායිකාවක් වන්නට අවස්ථාව ලැබුණේ. මේ අවස්ථාව ඔබට උදා වුණේ කොහොමද? මට සරස්විමල වීර, කරුණාරත් අබේසකරය, චිත්‍රානන්ද අබේසකරය, ඇල්ෆ්‍රඩ් පෙරේරා, නන්දා ජයමාන්න, ප්‍රභා පෙරේරා යන අයියලක්කලා තමයි ඒගොල්ලන්ගේ ළමා පිටිවල තමයි මම ගීත ගායනා කෙරුවේ. එදා ළමා පිටියේ මෙහි වූ නිවේදක මහතුන් ඔබට මතකද? කරුණාන්ත අබේසේකර ඒ වගේ සරත් විමලවීර හිම කෙරුවේ. ඉතින් මයිත් එක සමකාලීනව ඉඳලා තියෙනවා මල්ලිකා ඩිසිල්වා, අමිතා වැඩිසිංහ, චන්ද්‍රානි රොඩ්රිගෝ සෝමපාල ලියනගේ කියන ගායක ගායිකාව. පායා නැගින සඳේ සූපය මෙවේ කඳදී ගලන දොලේ සංකා මෙවේ නැගින සඳේ සූකය මෙවේ අඳදී ගලන දොලේ සංකා මෙවේ පායා නැගින සඳේ සූකය මෙවේ ඇතිරී තිබෙන මලේ මල් පිපමල මම වාදනය කරනකොට තමයි මට ඒක මතක් වුනේ. <laughs> ඒ දවස්වල මම හරි ආසයි ඒ ගීතෙට. ඌ පාසල් යන කාලේ ගීත ගායනා කරන හින්දා බොහොම ජනප්‍රිය වෙලා ඉඳී ඇති මේ පාසල ඔව් ඔව් මම ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය ඉගෙන ගත්තේ ඒකෙදි ජනප්‍රිය වෙලා හිටියා කියන්නේ මට ඒ ගීත ගැයීම නිසා නාට්‍යයක හිටන් පබා හැටියට කුසපත් භාවතියකේ ඇඩ් කරන්න හම්බුණා. ඉතින් ඒකෙන් ගොඩාක් ඒ පැත්තට <laughs> ජනප්‍රිය වුණා ඒ නාටකය. දැන් කුඩා කාලේ ඔබ කොහොමද මේ ගීත ගැයීම ආරම්භ කළේ? වෙනත් අයගේ ගීත අහලා ඒවා කියලා. ඔව් ඒ ඒ අයගේ ගීත අහලා හින්දි ගීත ගොඩාක් අහනවා. හැමතිස්සෙම මොකද ඒ කාලේ රිඩිෆියුෂන් කියලා තිබුණා. ඒක ඉතින් ඒව අහලා හිටන් තමයි ගීත ගායනා කරන්න පුරුදු වුණේ. හොලිවුඩ් එකේ අවුරුදු 5ක තිබුණත් නමුත් අවුරුදු 3ක විතරයි ඉගෙනුම ලැබුවේ. ඉතින් ඒ කාලෙදී අමරා දයාරත්න රණතුංග, ෂෙල්ටන් පෙරේරා, සෝමලතා රණතුංග, කල්යාණි අබ්බේසිංහ යන අයත් මෛත් එක සමකාලීනව ඉගෙන ගත්ත අය තමයි. දැන් ගුවන් විදුලියේ සිටපු ප්‍රවීණ නිවේදකෙක් තමයි ගුණතුංගගේ ලියනගේ කොහොමද මේ හමුවීමේට? මේ හමුවීම උනේ කොට්ටේනේ තියෙන ඒගොල්ලන්ගේ පාසල ප්‍රින්ස් කොලෙජ් එක. ඒක හිටපුණ සැනකෙලියක්. ඒකට මම ගිය වෙදී මට එහෙදි ජීඩීඑල් පෙරලා ගුණතුංගගේ ලියනගේ ඒ දෙන්නව හම්බ වුණා මේ එතන සැනකෙලියේදී. ඒතුන් තමයි අඳුරගත්තේ. දැන් ළමා පිටියෙන් තමයි ඔබ කලාලෝට පිවිසුනේ. පිවිසුනේ. දැන් ඊට පස්සේ ඔබ ගුවන්විදුලි වැඩසටහන් වලටත් සහභාගී වුණා. ඒ KW පෙරේරා මහතාගේ රේඩියෝ සංග්‍රහවට මම එයත් එක්ක සහභාගී වෙලා නිවේදන කටයුතු කෙරුවා, ලිපි කියවීම ආදී කෙරුවා. ඉතින් එතෙන්දී මගෙත් එක සුනන්ද දමල් අජන්තා රණසිංහ තිස්ස ලියනසූරිය ආනන්ද කේ විජේතුංග යන අයත් අපි ඔක්කොම පටන් ගත්තේ ඒ සංගරාවෙන් තමයි. ඒකද ගුවන් විදුලියේ සහභාගීත්ව වැඩසටහන් මතකද? රේඩියෝ සංගරාව ඔය ළමා පිටියේව ඒව තමයි කිව්වේ. වෙන වෙන නාට්‍ය වලටත් මම මුද්‍රා නාට්‍ය කරලා තියෙනවා. ඒ පිටත්සරත් කිව්වා මෙහෙත් කිරෝ ඩන්සන් සිල්වාගේ තිබුණ ගීත නාටක ඒවයි සින්දු කියලා තියෙනවා. ඒ වගේම කරදිය කියන ඒ ප්‍රේම කුමාර් පිටබෙලගේ දියසේන චිත්‍රසේන වචනය කරදී ඒවැත් WD අමරදේවත් එක්ක ගීත ගායනා කළා තියෙනවා. बाबा ප්‍රීතියේ ඔබේ කාන්තනිමල් කාන්ති ප්‍රබෝධේ හමු වීමට එනවා එනවා කුමුදු කුමාරී මේ මල් පිපිලා ඕලු නෙළුම් රාත්‍රී කලේ මේ මල් පිපිලා ඕලු නෙළුම් රාත්‍රී කලේ ආලෝකිත බාගර මෙදිනා සදින මනාමි ඒ චාන්දනී ඔබ තනිවි නීල ගැබේනි ආලෝකිත බාගර මෙදිනා සදින මනාමි लगदेवी आलोकित बादल में दिना का दिन मनाली चांदनी को बतानी देवी लगदेवी මේ ගීතය ඔබ ගායනා කළේ හරු ලංසාව සමග. ඔව් මම ඉතාමත් කැමති ගායකයෙක්. හරුන් ලන්ත්‍රා එක ඒක සින්දුව කිව්ව. ඒ වගේම මම තවත් කැමති කටහඬක් තියෙනවා ධනදාස වල්පලි. දැන් ඔබ ගීත ගායනා කරනවට අමතරව ඔබ නාට්‍යවල රඟපෑමටත් එකතු වෙලා තිබෙනවා. ඔව් මම නාට්‍යයක රඟපෑව ධර්මශ්‍රී කල්දරාගේ දීපා නාට්‍යයේ. ඒ වගේම ජීවිතය සහ පතාචාරා කියන චිත්‍රවල සුළු චරිතකුත් රඟපෑවා මම. <laughs> ඒ වගේම නැටුම් ඉගෙන ගත්තා. ශ්රීමති රසාදරීගෙන් සහ චාන්ති විරාජ්ගෙන් පනිභාරතගෙන් උඩරට නැකුණු ඉදිරියත්තා. ඒ වගේම වෙළඳ සේවයේත් මම සරලජී ගායනා කෙරේ. ඒ වගේම ඔබ චිත්‍රපට කීපයකම ගීත ගායනා කරලා තිබෙනවා. මේ අවස්ථාව ලැබුණේ කොහොමද? ඔව් ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ ඔය මේ 16 මිලිමීටර් චිත්‍රපටයකට තිබුණා මේ වනගත කොල්ලා කියලා. ඉතින් ඒකට මම රෑ නිදියගෙන ඉඳි මට මතකයි ජීඩීඑල් පෙරර ඇවිල්ලා රෑ 12ට විතර ඇති සින්දුවක් තියනවා කියන්න කියලා ගිහිල්ලා එළි වෙනකන් ඒ ගීතය පටිගත කෙරුවා. ගේයක ඉතින් උදේ පාන්දරනකම් කළා ඊට පස්සේ ඇවිල්ලා ආයි යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලේ ගියා මට හොඳටම මතකයි. ඒක තමයි පොඩි කාලේ මෙන්සප නැහැ ලෝකේ. ලෝකේ. ඇත්තටම ඒ දවස්වල තිබුණේ පරිගත කිරීම ගෙවල් වල. ඔව්. ස්ටුඩියෝස් තිබුණේ නැහැ ඒක රැයට කරන්නේත් අර සද්ද හෙන්නේ නැති වෙන කුරුල්ලන්ගේ හරි මේ සද්ද නැහැනේ. ඉතින් ඒකින්ද රැයට තමයි කරන්නේ. ඒ ගීතේ පොඩි කොටසක් ගයන්නක අහන්න ආසයි. පොඩි කාලේ මෙන්සප නැහැ ලෝකේ. ලල්ලලා පොඩි කාලේ මෙන් සැපන ලෝකේ ලල්ලලලා මගේ හොඳ පොඩි අම්මා ඉල්ලන හැමදේ දෙන්නා මගේ හොඳ පොඩි අම්මා ඉල්ලන හැමදේ දුන්නා දවසක් හඳ ඉල්ලාය දෙන්නට බෑ කීවා දවසක් හඳ ඉල්ලාය දෙන්නට බෑ කීවා හඳ ලැබුණත් මේ ලෙසමයි ඉන්නට මම ආසා මොනිකා වගේ හරිම ලස්සනයි ඒ ගීතයත් බොහොම ජනප්‍රිය වුණ ගීතයක් මේ වනගත කොල්ල චිත්‍රපටිය වනගත කොල්ල චිත්‍රපටිය මිලිමීටර් 16ක සුනිලා දැකලා නැහැ ඔය අවිශ්වාසයෙන් නම් ගිහිල්ලා මම බැලුවා මොකද ඒකෙත් මම ගීතයක් කෙරුවා අවිශ්වාසය කියන චිත්‍රපටිය ටී සෝමසේකරන්ගේ චිත්‍රපටියක් ආර් සිවනන්දන් එක කිව්වා මගේ හිතේ තිබූ ප්‍රේමය කියලා ඒක නම් බැලුවා. නමුත් අනිත් දෙකම බලලා නැහැ. ඇයි බලන්න ආශාන්ති තුනක් නැද්ද? නෑ ඉතින් පොඩි ඉන්නේ ඒකගෙන යන්න එපා. <laughs> මේකින්ද ගියේ නෑ. සුන්දර චිත්‍රපටියේ ඔබ ගීතයක් ගායනා කළා. ඔව් ඒක තමයි හොඳයි නරකයි දුකයි සැපතයි. ඒකයි තව එකක් කිව්වා සරත් සඳනායකත් එක්ක. ජීවිතේ අපේ වාසනාවෙම පිබුදුනා කියන එක. අපේ වාසනාවෙම පිබුදුනා. පීරවු අපේ දෙහත පෙර පිනෙන්නේ हरी मगे दिन को उभे मल अब पारिचारी अपत सुख पदारी චිත්‍රපටයටත් ඔබ සහභාගී වුණා. ඒ කොයි ආකාරයෙන්ද? නිම්මි කියන ඒ ප්‍රධාන නිලියට වචන කැවීමටයි ඒකට සහභාගී වෙන්නේ. එයත් මං පාසල් යන කාලෙදී මට මතකයි පාසල් ඇඳුමෙන්ම ගියා මට මුතේ ඒගොල්ලන් සමුඛ පරීක්ෂණයක් තිබුණා ඒකට ගන්න. ඉතින් 500ක් විතර ඇවිල්ලා හිටියා ගායක ගායිකවෝ නිලියන් හැම. ඉතින් ඒ අතරින් මට මතකයි මට උස නැති හින්දා පොඩි පෙට්ටියකුත් තියලා ඒක උඩ නැගලා තමයි මම ඒ දුන්න ඒ විදියට ආකාරයට කිව්වා. ඉතින් ඊට පස්සේ ඒ අක්කගෙන්ම මට ඒක chance එක හම්බුණා. ඉතින් ඒකෙන් මම අංජලි චිත්‍රපටියේ නිම්මි වෙනුවෙන් කතා කෙරුවා. කතාහඬ කැවුවා. ඔව්. කොච්චර කල්ද මේක? ඒක ඇවිල්ලා EAP ඇඩ්‍රසිංග මහත්මයාගේ කරපු එකක්. ඒකට මට ගොඩක් උදව් වුණා KW පෙරේරා මහත්මයා. එයා තමයි මේක තෝරගත්තෙත් බලලා හිටන් කටහඬ. හින්දි චිත්‍රපටයක් නේ අංජලි කියන්නේ. ඔව් බෞද්ධ චිත්‍රපටයක් ඒක. මගේ පැල්පතේ සීනලුවේ මංගලේ මුණ බලා පිතා මා අනේ ඔබේ කියලා ඉන්න කොහිතා දාලා යන්නේ නැත්නම් මං කියා ගීතිකා මා අනේ ඔබේ කියලා ඉන්න කොහිතා ගීතයේ රසේ මේ දුකයි සැපයි එක්කලේ මෙදා ගීතයේ රසයේ මේ දුකයි සැපයි එක්කලේ නෙදා මොන බලලා සිනමවලා එන්න මගේ පැල්පතේ සින ලොවේ මංගලේ මොන බලලා කවදා හරි සුන්නසින් වෙලා සාමදානයෙන් සුවසේ නදී කියා ආස නැද්ද කවදා හරි සුන්නසින් වෙලා සාමදානයෙන් සුවසේ නදී කියා සැපලුවේ එයයි ජීවිතේ රසේ අන්න එය තමයි ඇත්තටම මට හරි පුදුමයි මේ ඔයා මේ සින්දු ටික හොයාගත්තක මොකද මටවත් මතක නෑ මම මේවා කිව්වද කියන එකවත්. ඇත්තටම මේ දැන් රෝහිණිගෙන් මං අහනකොට රෝහිණි නිකන් උඩබිම බලනවා මමද මේ සින්දු කිව්වේ කියලා. ඒ කියන්නේ ඔබ කාලෙකින් මේවා අහලත් නෑ. ඒලන්ට අපේ ගුවන් විදුලියේ ඒවා මේ සුරකිව තියෙනවා. දැන් අහනකොට මොකද හිතෙන්නේ? ඇත්තටම මට හරි ආස හිතෙනවා. මොකද මමම කල්පනා කරනවා මටයි මේ ගීත මතක නැතිලා. ඒ වචනත් මන් දන්නේ මතක නැහැ. මොකද මං කාලයක්ම ගීත කිව්වේ නැන්නේ මේ රැකියාවකට ගිය නිසා මට ගීත කියන්න හම්බුන්නේ නැහැ. මොකද උදේට ගියාම රෑ වෙලයි එන්නේ මං තෙල් සංස්ථාවේ වැඩ කෙරුවේ. අවුරුදු ගාණක්ම ඉතින් ඒවට ගිහිල්ලා එතකොට ක්‍රීඩාවේ නියත වුණා. ඉතින් ඒක නිසා මට වෙලාවක් තිබුණේ ගීත කියන්න. ඒ කාලේ කිව්වට පස්සේ කියලාම නැහැ. ඉතින් මගේ ළඟ සින්දු පොතුත් නැහැ. මේ <laughs> වචනත් නැහැ. සින්දු දිව්‍ය කවුද කියලාවත් මතක නැහැ. දැන් දැන් තමයි ඒව මතක් මතක් වෙන්නේ. ඔව් මට ඉතින් මගේ සමහර අය ලියලා මට කියනවා මේ මේ අය තමයි වගේ සින්දු කිව්වල. එතකොට තමයි මටත් මතක් වෙන්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා අංජලි චිත්‍රපටයේ දෙබස් කැවුවා කියලා නිම්මිට. දැන් මේ හඳ කෙවීමේදී ඔබ දැන් කලින් කළා නෑනේ මේ කවදාවත්. ඉතින් කොහොමද මේක ඔබ පුහුණු කෙරුවේ? ඔව් එතන හිටියා කොඩික්කාර කියලා මහත්මෙක් හිටියා. මම හිතන්නේ මේ ඉදිරිසිංහ මහත්මයා ළඟ එයා වැඩ කරන්නේ. ඉතින් පාසල් ගිහලා ආවේ හැටිය ඉදිරිසිංහ මහත්මයා එවනවා වෑන් එක ගෙදර තියෙනවා මම යනකොට. ඉතින් විගහට දවල් කෑම ටික කාලා නැගලා ගිහිල්ලා එතෙන්දී එයා මේ අර කනට ඉයර්ෆෝන් සෙට් එක දාලා පුරුදු පුරුදු කරනවා මෙහෙම කියන්න කියලා. මොකද මම පොඩි ඉස්කෝලේ යන කාලේනේ. ඉතින් වයස කොච්චරද ඒ කාලේ? අවුරුදු 14ක් 15ක් ඇති. ආ බොහොම පුංචි කාලේ. ඔව් බොහොම පුඩි කාලේ. ඉතින් ඒක පුරුදු කරනවා මේ විදිහට කියන්න, කට ඒ විදිහට කියන්න, අඬනකොට අඬන්න එක එක තැනක තිබුණ එක සීන් එකක් ඒකේ නිම්මි අඬනවා. කෑ ගහලා අඬනවා. මට ඉතින් ඕක කරගන්න බැරිව මම බැනුනොත් ඇහුවා. ඒත් මොකද ඒ තරම් හරි අමාරුයි. ඉතින් රෑනේ ඕක කරන්නේ ඒ කරලා ඒ ඒව ඉවරුනාට පස්සේ ගෙදර එන්නේ පාන්දර 6ට. ආවේ ගමන් අනිත් පැත්තට යුනිෆෝම් එක ඇඳගෙන පාසලුත් ගියා. ඉතින් පාඩම් කරන්නත් වෙලාවක් නැ සමහරට පොත් අරගෙන ගිහලා එහි ඉඳගෙන ස්ටුඩියෝ එකේ ඒක කෙරුවේ මේ නාරහෙන්පිට තිබුණා සිලොන් ස්ටුඩියෝස් කියලා. චිත්‍රාගාරයක්. අන්න ඒකෙදි තමයි ඔය ඩබින් කෙරුවේ. බොහොම සුන්දර අතීතයකට තමයි ඔබ යොමු වුනේ. ඉතින් මේ දවස්වල ඔබට අමතක නොවන සිද්ධි එහෙම ඇති වුණේ දැන්. නෑ ඕක තමයි ඔය දැන් මට ඇත්තම ඔය ඒක නම් මට අමතක වෙන්නේ නෑ. මම මට එදා හොඳටම බැනුනටම මම ඇඬුවා. මොකද මට ඒක කෑ ගහලා අඬලා ඒක කියාගන්න බැරුව හිටියා. ඉතින් ඒක බොහොම අමාරුවෙන් තමයි ඒක කෙරුවේ. ඒක නම් මට අමතක වෙන්නේ නෑ. ඒ දෙබස් කෑලි ඔබට පොඩ්ඩක්වත් මතක තියෙනවද? නෑ මතක නෑ. <laughs> චිත්‍රපටිය බැලුවා. ඒ චිත්‍රපටිය බැලුවා මම. ඒක දැන් මං හිතන්නේ ඒක ගුණා පරණයිනේ. ඉතින් ඉඳලා හිටලා ඒ කාලේ පෙන්න පෙන්න හිටියා. දැන් නම් ඒක පෙන්වන්නෙත් නෑ. මං හිතන්නේ සංරක්ෂණ කරලා නැතුව ඇති ඒවා. දැන් මේ චිත්‍රපටිය ඔබ නරඹනකොට ඔබ හඬ කවලා නින්නෙට ඔබට ආපු සිතුවිලි තමයි ඉතින් පුංචි කාලේනේ ඉතින් ඒක දැක්කාමත් හරි ආසයි මගේ කටහඬද කියලාත් දැන් මං හිතනවා එයා කතා කරනකොට. ඉතින් ඒ වගේ හරි සුන්දර සිතුවිල්ලක් තමයි මේ වෙලාවේ ආවේ. අර වැඩි කියන්න දන්නේ නමුත් හරි ආසයි. පොඩි කාලේ හින්දා. දැන් මේ වගේ දෙයකට ඇත්තටම හඬ කවන්න ඔබ දැන් නාට්‍ය අංශේ දැන් නාට්‍ය ශිල්පිනියන් තමයි හුඟක් වෙලාට වලට oh. oh. යොමු වෙන්නේ. Oh. ඉතින් ඔබ මේ නාට්‍ය අංශයටත් යොමු වෙලා තියෙනවා නේද? ඔව් නාට්‍ය අංශවලත් යොමු වෙලා තියෙන ඒ කියවල ළමා පිටියේ කරලා තියෙනවනේ. නාට්‍යවල එහෙම දෙබස්සරම කියලා තියෙන නිසා ඒ පුරුද්දෙන් වෙන්නේ නැති මං හිතනට මං ඒක කෙරුවේ. ඒකම ඔබ මුද්‍රා නාට්‍යවලටත් ගීත ගායනා කළා කියලා කිව්වා කලින්. නාට්‍යවල රඟපෑවකුවේ මොන මොන නාට්‍යවලද? එක නාට්‍යයයි මං කිව්වේ මොකද දීපා කියලා. ඊට පස්සේ ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ ගියා ඔය මේ ජීවිතය කියන චිත්‍රපටියේ ඒ පාසල් යන කාලෙදිමයි පොඩි රඟපෑමක් කරන්න තිබුණ නිසා ඒකට ගියා මගේ මමත් සමගම ගිහිල්ලා එහෙම මාසයක් විතර ඉඳලා තමයි ආවේ ඊට පස්සේ නාට්‍යවල රඟපෑවේ නෑ. රඟපාන්න ගියාම පාසලේ වැඩ කටයුතු. ඔව් ඉතින් ඒක එක්ක පොත් ටික අරගෙන යනවා. එහෙම නැත්නම් ඉතින් රැයට තමයි පාඩම් කරන්නේ. එච්චරයි රඟපෑවේ. ඔව්. मल सी नमावला प्रेमी पूजा करना हर दे मागे आवा निधन प्रेमी पुता मांगी नन पिंपा मागे संपत मागे लोके ओब्ब सुहादा मल मल मल सी नमावला प्रेमी पूजा करना हर दे मागे आवा निधन में पुता දිසූ ගෙන නොදී ඉන්න පතාගෙන මතක තියනවාද ඔබ ගායනා කරලා? දැන් නම් මතකයි. නමුත් <laughs> දාන්න ඉස්සලා දැන් මං හාප්පිලිදි නම් මතකත් තිබුණේ දැන් නම් මට මතකයි මමයි කිව්වේ කියලා. මම හිතන්නේ ඔබ මේ ගීත අහන්නෙත් අවුරුදු ගානකට පස්සේ. ඔව් ඇත්ත. මොකද මේවා නිතරම ප්‍රචාරය වෙන්නෙත් නැහනේ. ඉතින් ඒ නිසා මට ඒවා කොහෙත්ම මතක නැහැ. ඉතින් සින්දු පොතක්වත් මගේ ළඟ නැති නිසා දැන් කියනකොට තමයි මේවා අහනකොට මට ඇත්තටම හරි ආසයි. ඒ කාලේට ඔබ ගෙනියනවා. ගෙනියනවා. ඇත්තටම ඔබ ක්‍රීඩාවට බොහොම දක්ෂයි. ක්‍රීඩාවේ නම් දරාපු කෙනෙක්. මොනවද ඔබ කරපු ක්‍රීඩා? ඔව් මම මේ තේ සංස්ථාවේ ඉඳද්දි netball ගෙවුවා, badminton, table tennis, කැරම් ඒ වගේම ඇත්ලටික්ස්ුත් කෙරුවා. ඉතින් ඇත්තටම ඒකේ වැඩ කරනකොට මම නිතරම වගේ මම රාජකාරී නිවාඩු. ඒ මොකද මේවට සහභාගී වෙන්න හින්දා. හැම තිස්සෙම නෑ. ඉතින් සමහර අය ඉතින් කැමතිත් නෑනේ ක්‍රීඩාවල් ඔය නිතරම එතන වැඩ කරන ස්ථානේ නැති වුණා. ඉතින් ඒවට ගොඩාක් චෝදනාවල් ඉතින් එහෙම තිබුණා. මෙයා හැමදාමත් මෙයා රාජකාරී නිවාඩු එක්කෝ net ball එක්කෝ badminton ඒවට යනවා. ඉතින් ඒක නිසා මට මතකයි ඒ කාලේ හිටපු මේ සභාපතිතුමා නීතියක් ගෙනාවා ක්‍රීඩා නිසා පහකට වැඩිය කරන්න බෑ කියලා. ලංකා කැරම් සම්මේලනයේට සෙල්ලම් කරන්න පටන් ගනි. ඒකේ සෙල්ලම් කරලා වුණාට පස්සේ එහි නිලදරුවා මම අවුරුදු 14ක් එක්කෝ ලේකම්තුමිය එහෙම නැත්නම් උපසභාපති හැටියට ඒ වගේ මාරුවෙන් මාරුවට ඒක ධනසභ දරලා තියෙනවා. ඒ වගේම මම ජාතික කැරම් සම්මේලනයේ නියෝජනය කරලා තියෙනවා. හැම රටකටම වගේ ගිහිල්ලා තියෙනවා, ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක් තමයි ඒ දවස්වල තිබුණේ. ඒ වලින් මම හිතන්නේ ජයග්‍රහණය ලැබෙලා ඇතිනේ. ඔව් ඔව් මම මේ ආසියා සංගම්බල සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම ලෝක සූරතා දෙකකට සහභාගී වුණා. නමුත් ඒකේ මට හතරවෙනි ස්ථානය තමයි හම්බ වුණේ ලෝක සූරතාවේ තිබුණ වෙලෙදී. ඉතින් දැනට හත් පහක් විතර කරලා තියෙනවා. නමුත් මම තුනකට මුලදී තිබුණ දෙකකට සහභාගී වුණා. තාමත් ඔබ මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ යෙදලා ඉන්නවද? ඔව් මම කැරම් ක්‍රීඩා කරනවා. මම සමහර පාසල් වලටත් එහෙම උගන්වනවා. දැන් අපිට ඉතින් ක්‍රීඩාව කරන්නටම හැකියාවක් නැහැ. ඉතින් මොකද ඊට වැඩිය දැන් තරුණයි ඉන්නවනේ. ඉතින් හැම ක්ෂේත්‍රෙම වෙන එකක් තමයි ඒක. ඉතින් ඒ වගේ තරුණ අයට ඉඩ දීලා දැන් අපි පැත්තකට වෙලා ඉන්නවා. දැන් ඔබට පුළුවන් ඒවා දිහා බලන්න කෝච් කරන්න. ඔව් ඒ වගේ ඒවා කරන මම ගෙදරටත් ගෙන්නගෙන ළමයිට මං නිකන් ඉන්න වෙලාවට කියලා දෙනවා. මුදල් අය කිරීමක් කරන්නේ නමුත් අර මං ආසා කරන එකක් හින්දා ඇත්තටම මම මේ කැරම් වලට ගොඩාක් සෙල්ලම් කරන්න පටන් ගත්තේ නෙට් බෝල් ගහලා මගේ කකුල් කැඩුනා. ඒ කකුල් කැඩුනා කියන්නේ දනිස්ස කැඩුනා. දනිස් දෙකම කැඩලා තියෙන්නේ. ඒකේ අර මොන හරි වෙලා තිනවා ඒකෙන් මට දැන් ඒ වගේ ඒව කරන්න බෑ. ඉතින් ඒ නිසා මම කැරම් සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් ඔබ හුඟක් රටවල් වල සංචාරය කරලා තියෙනවා මොනවාද මේ රටවල් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා 25ක් විතර මාලදිවයිනට ගිහිල්ලා තියෙනවා ඒ වගේම එංගලන්තය ඇමරිකාව බංග්ලාදේශ් සිංගප්පූරුව මැලේසියාව ඕස්ට්‍රියාව එතකොට නෙදර්ලන්තය ඒ වගේ රටවල් වලට ගිහිල්ලා තියෙනවා දැන් මේ රටවල් සංචාරය කරද්දී ඔබ ගායන ශිල්පිනියක්නේ. ඔව්. ඉතින් ඔබට ගීත ගායනයේම අවස්ථාව ලැබිලා නැද්ද? ගීත ගායනා කරන්න ඉතින් මම ඒ තරම් උනන්දුවක් වෙන්නේ නැහැ. ඉතින් හැම කොහෙ ගියත් දැන් පාටි එකකට ගියත් ට්‍රිප් එකකට ගියත් සින්දු කියන්න කිව්වොත් මම ඒ තරම් වුමනාවක් කරන්නේ නැහැ දැන්. මොකද මට වචන මතකත් නැහැ, තාල මතකත් නැති නිසා ඒ ගැන වුමනා කරන්නේ. නමුත් මේ කැරම් ක්‍රීඩාවට තමයි මම මේ හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. हसने दिया कोई बद सोया यमो निया पिने रे संसारी गिया तिया तेने आ कोई बद सोया यमो निया पिने रे සොයායමු නිලියනි අපි මිරේ දැන් ඔබ මේ ක්‍රීඩාවේ ඊදල තියෙනවා මම හිතන්නේ වසර ගණනාවක් වසර කීයද වසර 25ක් විතර ඉන්නේ ක්‍රීඩාවේ සංගීතයේ පැත්තට දාලා ක්‍රීඩා කළා ක්‍රීඩා කළා දැන් මේ වලින් ඔබ නොඑක් විට ජයග්‍රහණයක් ලැබෙන ඇතිනේ. ඇත්ත. මේ කැරම් ක්‍රීඩාවෙන් මම ජාතික සූරතාවය දිනලා තිනවා දෙසරයක්. ඒ වගේම අනුසූරතාවය හත් සැරයක් විතර දිනලා තියෙනවා. අනුසූරතාවය. ලෝක කැරම් තරගයට දෙහිකට සාබෙලා හතරවෙනි ස්ථානය ලැබුවා. දැනට මම ලෝක කැරම් සමුළුවේ සහකාර ලේකම් ධූරයත් ආසියා කැරම් සමුළුවේ උපසභාපති ධූරයත් දරනවා. ඒ වගේම පළමු පෙළේ ජාත්‍යන්තර තරඟ විනිසුරු වෙරියෙක්. මම තමයි ඉන්න එකම කාන්තාවන්ගේ එකම ප්‍රධාන විනසුරුවරි දැනට ලෝකයේ සිටි. ඒ දවස්වල ඔබ ගීත ගායනා කරලා තිබෙනවා බොහෝම ජනප්‍රිය ශිල්පීන් සමග. මතක් කරන්න ඇත්ත. මම ජේ මිල්ටන් පෙරත් එක ගීත කියලා තියෙනවා. මා එන්නේ නෑ ඉතින් නම් කියන ගීතය. ඒතර හරුන් ලන්තරත් එක කිව්වා ආලෝක සුභා ධර්මගෙනා ඒ වගේම මොරිස් දහනායක එක්කත් ආනන්ද ශ්‍රියවැහි කියන ෆිලිප්ස් තැටියක ගීත ගායනා කරලා තිනවා සරත් සඳනායක කියලා එක කියලා තිනවා ජීවිතේ අපේ වාසනාවෙමල් ඒ එකම වී වර්ධදාජා සහ සිවනන්දන් එක තමයි ආර් සිවනන්දන් එක සමය හුඟක් ගීත මං ගායනා කරලා තියෙන්නේ ජෝතිපාලත් ඒජේ කරීම් එක්කත් මම ගීත ගහලා තිනවා ස්ටේජ් වලදී. තැටිගත කරලා නෑ. නමුත් වරදරාජයි සිවනන්දන් එක තමයි බොහොම ගීතයක් මගේ ඇත්තේ බොහොමත්ම ගීතයක් ඒ දෙකත් එක්ක. සිසිර සේනාරත්න එතකොට ඒ අය මම පුංචි කාලේ ඉඳලම අඳුරනවා. එතකොට ජයතිස් හෙට්ටිආවච්චි කේසේන ඒ අය ඔක්කොම හැම බදාදා කරන කුප්පියවත්ත පන්සලට එනවා. ඉතින් මම ඉන්නේ කුප්පියවත්ත හින්දා ඉතින් මට මතකයි ඒගොල්ලන් යන ගමන් ඇවිල්ලා ගෙදරට අපි ගෙදරට ආවම මම මල් කඩලා තියෙනවා ඒ අයට පන්සලට ගෙනියන්න. ඉතින් ඒවත් අරගෙන තමයි ඒගොල්ලන් හැම බදාදටම මම ලෑස්ති කරලා දෙනවා මල් වට්ටියක් ඒ අයට ගෙනියන්න කියලා. ඒ හතර පහ දෙනාම එකට තමයි යන්නේ පන්සල. ඒකත් බොහොම සුන්දරයි. සුන්දර පිටයක්. <laughs> Thank you. లోదన బుదుకుదయతయన్న శాంతి పా విలోన వందన උදාලා සිරස නමාලා පින්නු හඳ රැව් පිනිරැව් දෙන්නා සාදුනා දේ අවත ඇසෙන්නා භක්තියාදර පා වන්දිමුනි චන්ද්‍රයා අඹරේ දිලිසෙන්නා ලෝදනා බුදු කුදයට යන්නා යාති කරුණා පා दिलो चाहे बंधी नहीं जीते तो वो गाय करे හරුල් ලන්ත්‍රත් එක්ක මේ අවුරුදු ගානක ගානකට ඉස්සර වෙලා ඉස්සලා ගායනා කරපු ගීත. ඉතින් එදා ඔබ සංගීත සංදර්ශන වලටත් සහභාගී වෙන්න ගිහිලා තියෙනවා. තියෙනවා. දැන් යන්නේ නැහැ. දැන් යන්නේ නැහැ. ඒ කාලේ නම් ගියා කුරුණෑගල, රත්නපුර, ගාල්ල ඔය හැමතැනම ගිහිලා තියෙනවා. දැන් නම් ගිහිලා නැහැ. මම හිතන අවුරුදු ගානක්. මම හිතන්නේ අපේ රසික හිතවතුන් හුඟා කැමතිෙන් ඇති ඔබේ ලිපිනේ වගේම දුරකථන අංකය දැනගන්න. මගේ ලිපිනය 322න් 2 මහරගම දෙහිවල පාර බොරලස්ගමුව. දුරකථන අංකය නම් 077 44 54 323. ඔන්න දැන් රෝහිණීගේ හිතවතුන් ඉන්නවා නම් මේ අංකෙන් කතා කරලා ඒව අමතන්න පුළුවන්. මම හිතන්නේ අවුරුදු ගණනාවකින් තමයි <laughs> මේ රෝහිණී සුදසිංහ ගුවන්විදුලි මැදිරියට ආවේ. ඉස්සර නම් පුංචි කාලේ මේ හැමතැනම දුවපු පුංචි ළමයි. ඔව් ඒක තමයි මම ඔයත් කිව්වේ මේකේ මම සෙල්ලම් හිටන් කරලා තිනවා හැමතැනම දුර. දැන් ආවම අපිට ඒක හරි පුදුමයි මතක් වෙනකොට. රෝහිණී ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? මට ඇත්තටම ඉතින් අනාගත බලාපොරොත්තු කියලා නෑ. මම දැන් හුඟක් දුරට පන්සල් යනවා. ඒ වගේ පින්කම් වැඩ කරගෙන යනවා. හැම පොයෙටම සිල් අරගන්නවා. ඉතින් ඒ වගේ වැඩ තමයි කරන්නේ. ඉතින් කැරම් වලින් මම දමයිව ගෙනල්ලා ගෙදර පුහුණු කරනවා. මොකද අනාගතයට ඒ අයට යම් කිසි දෙයක් කියලා දෙන්නට අවශ්‍ය නිසා. හොඳයි. ඔබේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ තව තවත් රැඳී සිටින්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිරුක් නිරෝගී වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් රෝහිණී ආයිබෝන් බොහොම ස්තුතියි ඔබටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි නරකයි දුකයි සැපයි අද ගීත පිළිසඳරට සහභාගී වූයේ වසර 40කටත් වැඩි කාලයක සිට කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින ගායන ශිල්පිනී රෝහිණී සුදසිංහ නාද සටහන ඉනෝකා ගමගේ සමග මංජුල සෙනවිලත්ත විවිධ සහාය ගීත පුස්තකාලයේ සනත් මෙන්ඩිස්ගෙන් ගේ පිළිසඳර ඉදිරිපත් කළ මම ඔබේ හිතවත් පුණ්‍යා කස්රිය ආරච්චි සකවාගේ එයද හැම විට කරකිනවානේ හොඳයි නරකයි දුකයි සැපතයි